නමෝ බුද්දාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම අද දවසේදීත් ධම් සරණේ සදහම් පිළිසඳර තුලින් අපි සුපුරුදු විදිහට ඔබ මුණ ගැහෙනවා බොහොම වටිනා වූත් සමාජයට හරවත් වන කාලීන වූත් මාතෘකාවක් තෝරාගෙන වෙත් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්පත් කරන්නට කාන්තාවක් විදිහට අපි අපේ ජීවිතය හරි විදිහට සකස් කරගෙන තමයි මේ සමාජය තුළ කටයුතු කළ යුතු වන්නේ ඒකට හේතුව ඇය මේ සමාජය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කිරීම ඒ නිසාවෙන් සමාජ ප්‍රගමණය හරි විදිහට සිද්ධ වෙන්න නම් අපි හරි විදිහට ආදර්ශමත් චරිතයක් විදිහට කාන්තා ඔබ අපි හැම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි අදත් සුපුරුදු විදිහටම ඔබව මෙලෙසින් හමු වෙන්නේ මුණගැහෙන්නේ. ඉතින් ආරාධනා කරනවා හෝරාවක කාලයක් අපිට තියෙන නිසාවෙන් ඒ කාලය තුල බොහොම ලෙන්ගතු කතා බහක් විදිහට අපි මේ කියලා දෙන අපි මේ අනුශාසනා කරන අපේ පින්වත් මෑණියන් වහන්සේ. ඉතින් අද දවසේ සෝදානමින් ඉන්න මේ කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්නට කියලා. ඉතින් අපි ප්‍රථමයෙන්ම අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයේට පින්වත් මෑණියන් වහන්සේ නමක් වැඩම කොට සිටිනවා. අපි ප්‍රථමයෙන්ම පාදාපි වන්දනේ පින්වත් මෑණියන් වහන්සේව මේ ස්ථානයට පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්දාය. ඉතින් අද දවසේදීත් අපි හේතුව බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. මුලින්ම මේ මාතෘකාව ගැන හැඳින්වීමක් කළොත් තරුණියක් විදිහට තමන්ගේ ජීවිතයේ අනාගතය සැලසුම් කරනකොට අධ්‍යාපනය කියන කාරණාවට මූලික තැනක් දෙනවා. එතනින් එහාට යෝන් බීන් ඉක්මවා ගියාට පස්සේ තරුණියට එළඹුණාට පස්සේ තරුණියන්ගේ ජීවිතවලට විවාහය කියන කරණාව අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ අත්‍යවශ්‍ය දෙයත් එක්ක වර්තමාන සමාජය තුළ තරුණියන් හරි විදිහට තමන්ගේ ජීවිතය ගලපාගෙන එහෙම නැත්නම් හරි විදිහට කටයුතු කරනවාද කියන තැන ඉඳලා පොඩි ගැටලුවකුත් තියෙනවා. නැතුවම නොවේ. ඒ නිසා තමයි අපි හිතුවේ මේ වත්මන් තරුණ ජීවිතවල විවාහය පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා. මොකද මේ මාතෘකාව අතිශයින්ම වැදගත් මාතෘකාවක්. ඒ නිසාවෙන් ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේදී අනාගතයේදී සුබසහින දකිනවා තමන්ගේ විවාහය බොහොම ලස්සනට බොහොම උත්කර්ෂවත් විදිහට බොහොම හොඳ ස්වාමියෙක් එක්ක තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්න. ඉතින් ඒත් එක්කම විවිධ වූ ගැටලු පැන නගින්නට පුළුවන් මේ සියල්ලක් පිළිබඳවම අද දවසේ අපි කතා බහ කරන්න සූදානම්. පින්වත් මෑණියන් වහන්සේ අපි ප්‍රථමයෙන්ම ප්‍රවේශයක් විදිහට මේ කාරණාව පිළිබඳව කතා බහ කරන්න ඕන. අපි මේ විවාහය කියන්නේ මොකක්ද? මේ පිළිබඳව යම් හැඳින්වීමක් සිදු කළ යුතු වෙනවා. ඒත් සමගින් අපි මේ කතා බහ පිළිසඳර ආරම්භ කරමු. අවසරයි මෑණියන් වහන්සේ. පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එතෙම ටිරේෂා සාමාන්‍ය තරුණ ජීවිතයක සීනයක් තමයි විවාහය කියන්නේ. නමුත් ටිරේෂා අපි ඒ අය තේරුම් ගන්න ඕන සිහිනයක් දුටුවට විවාහය ගැන විවාහය වීමත් සමගම තම මෝන දෙන්න ජීවිතයේ යථාර්ථයට කියන කාරණේ. මොකද සිහිනය කියන්නේ මායාවක්නේ. ඒතර ඒ තුළ තමන් කල්පනා කරනවා මේ කෙනත් එක්ක තමන් තෝරාගත්ත කෙනෙක් ගැන කල්පනා කරලා මෙයාත් එක්ක විවාහ වුණොත් ඊට පස්සේ මේ විදිහට මේ විදිහට ජීවිතේ ගෙනියනවා කියලා සුන්දර ලෝකයක් තමයි මවාගන්නේ. එහෙම. ඒ ලෝකයේ තුළ දුක, කරදරය, කම්කටොළු, බාධා කිසි දෙයක් එයාගේ ලෝකේ නැහැ. එහෙම. ඒ සිහිනය තුළ. නමුත් ත්‍රිේෂ විවාහයත් එක්කම තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගෙන් දියණියක් ගත්තොත් ආදරණීය දෙමව්පියන්ගෙන් ඊළඟට සහෝදර සහෝදරයන්ගේ නෑහිත මිතුරන්ගෙන් වෙන් වෙලා එයා දියණියක් නම් යන්නේ නොදන්න පිරිසක් අතරට. නොහඳුනන පිරිසක් අතරට. ඊළඟට ඒකට වාසය නොකරපු පිරිසක් අතරට. එතෙන්ට ගිහිල්ලා ඇයට ලොකු වගකීමක් තියෙනවා. ඒ සියලු දෙනාටම උපකාර කරගෙන ඊළඟට ජීවිතය එයා පටන් ගන්නවනේ. තරුණියකගේ ජීවිතේ පටන් ගැනීම තමයි විවාහය කියන්නේ. ඊට පස්සේ එයා ඒ ජීවිතේ පටන් අරගෙන එයාට විවාහයත් එක්ක එයාට ලොකු බරක් එයාගේ ජීවිතේට එනවා යුතුයකම් වගකීම් විදිහට. ඒ සියල්ල හරියට වුණොත් තමයි විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. එහෙම නැතුව ගත කරන විවාහ ජීවිත අසාර්ථකයි. ඇඬෝ කඳුලින් කඩා වැටිලා ජීවිතේ එපා වෙලා ජීවිතේ වනස ගන්න මට්ටමට හිතපත් වෙන තරම් දුකක් පීඩාවක් විඳින විවාහයකද කිසි කෙනෙක් සිහිනම වන්නේ නැහැ ටීරේෂා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ විවාහය කියන එක අතීතයේ තිබ්බ මේ හරි වැදගත් විදිහට පැවති ක්‍රමයක් තිබ්බා. ඒ කියන්නේ සමාජ සම්මත ඉහළ සමාජ පැලැන්තිවල අපි ගත්තත් විවාහය ගැන බුද්ධ කාලේ සහ ඊට අතීතයේ තිබ්බ අවස්ථාවේ තියෙන ස්වයංවරය කියන එකක්. විශේෂයෙන්ම ඩිලේෂ තේරුම් ගන්න ඕනේ අතීතයේ විවාහය සම්බන්ධව තීරණය ගත්තේ ගොඩක් වෙලාට දෙමව්පියන්. එහෙම. ඒ කියන්නේ දෙමව්පියන් තමයි තීරණය කරන්නේ මගේ දියණිය නැත්නම් මගේ පුතා විවාහ වෙන්න දැන් සුදුසු කාලේ කියලා. ඊට කලින් වැදගත් විදිහට ජීවිත ගත කරපු අය හදිස්සි වෙලා තීරණ අරන් නැහැ ඩිලේෂ. එහෙමයි. ඒතර දෙමව්පියෝ ඒකෙදි දරුවන්ට අර සහනයක් දීලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් සෑහන් වරේ කියලා දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. දියණියක්න දෙමාපිය හොයලා බලන තමන්ගේ කුලයට ඊළඟට සුදුසු ඊළඟට චරිතවත් වැදගත් විදිහට ගත කරන තරුණයෝ කවුද කියලා හොයලා බලනවා. බල දෙමව්පියෝ ඒ අයට ආරාධනාවක් කරන මගේ දියණියට සෑහුර මංගල්‍යයක් තියෙනවා. ඒ දෙමව්පියන්ට කියන ඔයගොල්ලන්ගේ දරුවෝ එවන්න කියලා. ඒ දියණියට නිදහසක් තියෙනවා. ඒ ඒ නිදහස තුළ තමන්ට වැදගත් තමන්ගේ පවුලට ගැලපෙන චරිතවත් තරුණයන් ඒ අතරින් කෙනෙක් තෝරගන්න. එතකොට ඒ වගේ වැදගත් පරිසරයක් තිබ්බා. එනිසා ටිරේෂ විවාහය කියන එකේදී මූලිකවම තීරණ ගන්න හදිස්සි නොවිය යුතුයි. හදිසි තීරණ නොගන්නත යුතුයි. විවාහය ගැන සිහින නොදැක්ක යුතුයි. මොකද විවාහයත් සමග යා ජීවිතයේ යථාර්ථයට මුහුණ දිය යුතුයි. ඒ සිහිනකින් නම් එයා ජීවිතේ පටන් ගන්නේ ඇගේ පටන් ගත්ත තැන ඉඳලා යථාර්ථයට මුහුණ දෙනකොට සිහිනේ තියෙන සුන්දරත්වය නෑ. එතන ඉඳලා එයාට ලොකු එයාට කරදර, කම්කටොළු, දුක් පීඩා, දරුවන් එක්ක එනකොට දරුවන් එක්ක සමාජයට මුහුණ දෙනකොට එන ප්‍රශ්න, ස්වාමියෙක් එක්ක ජීවිතයට මුහුණ දෙනකොට එන ප්‍රශ්න, නැන්දමාමගෙන් එන ප්‍රශ්න, සමාජයෙන් ලැබෙන ප්‍රශ්න මේ සියල්ලට මෙයා යථාර්ථයක් විදිහට මුහුණ දී යුතුයි විවාහයේදී. සිහිනය තුළ ඉන්න කෙනාට ඕක දරා ගන්න බෑ. එනිසා ටිරේෂා විවාහයේදී හොඳටම තේරුම් ගන්න ඕනේ විවාහයක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ විශේෂ සම්දිස්ථානයක් තමන්ගේ ජීවිතයේ ඉතිරි අනාගතයේ තීරණය වෙන විශේෂ ස්ථානයක් ඒ විශේෂ තීරණයක් ඒ නිසා බුද්ධිමත් යුතුයි හොඳයි බුද්ධිමත් විදිහට තමයි ඔබ ඔබේ තීරණය ගත යුත්තේ. දැන් පින්වත් මෑණින් වහන්සේ අපිට පහදා දුන්නා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විදිහට සොයන්වර මංගල්‍යයක් පැවතිලා මේ විදිහට Taman කැමති සහකරුවෙක් සහකාරියක් Tamanට තෝරා ගන්නට නිදහසක් තිබුණා කියලා. දැන් වර්තමානයේ වෙනකොටත් එහෙම ලොකු බලපෑමක් Taman ගිනිවස් වලින් ඇති වෙන්නේ නැහැ. ඔබ මේ කිනාවම විවාහ කරගත යුතුයි කියලා. ඇත්තම නිවස් වල එහෙම නැතුවම නෙවෙයි. නමුත් බහුතරයක් විදිහට ගත්තාම බොහෝ දෙනෙකුට එහෙම නිදහසක් තියෙනවා Taman කැමති සහකාරයෙක් තෝරා ගන්න Tamanගේ අධ්‍යාපන මට්ටම රැකියාව Tamanට හිතෙනවා නම් මොකද දෙමාපියම කියනවා අපි නෙමේ ජීවත් වෙන්නේ ඔයයි ජීවත් වෙන්නේ නිසා ඔබ තමයි තීරණය කරන්න ඕන කවුද ඔබට ගැලපෙන කෙනා කියන. දැන් පින්වත් වෙනස මේක මේ විදිහට පැවතුනාට මේ වර්තමානයේ වෙනකොට අපේ තරුණියෝ දැන් හැමදේම වාණිජකරණයේ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් මතම හඹාගෙන යන කාල සීමාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩාක් අය කියන මුදල් නැතුව මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බෑ කියලා. හැමදේම මුදල් මතම පදනම් වෙලා හැමදේම මුදල් මතම තීරණය කරන සාධකයක් බවට පත් වෙලා තියෙන මේ කාලය තුළ විවාහය කියන තැනටත් මේක දැන් ඇවිල්ලා තියෙනවා. දැන් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් තරුණිය ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ ගුණ යහපත්කම නෙමෙයි. දැන් කෙනෙක් ඇත්තටම හිතන්න ඕන එතනින්. හැබැයි දැන් වෙනකොට තරුණිය එයාගේ මොන ගුණේ නැති වුණත් කමක් නැහැ සල්ලි ටිකක් තියෙනවා කියලා හිතනවා. සමහරක් වෙලාවට බොහොම හොඳ තරුණියෝ ඉන්නවා. හැබැයි වත් පොහසත්කමින් මදි වෙන්න පුළුවන්. හැබැයි ගුණ පොහසත් ගුණවත්කමින් ඒකේන බොහොම හොඳින් පොහසත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන අර වෙනස වටහා ගන්නට බැරිකම නිසාද නැත්නම් මේ සමාජය තුළ අර පෙන්වන්නට තියෙන උමනාව නිසාද අර සමාජයේ තියෙන අවශ්‍යතා සපුරා ගන්නට තියෙන උමනාව නිසාද මොනියම් හෝ හේතු කාරණා නිසා දැන් දැන් තරුණියන් වැඩි වශයෙන් මුදල් තියෙන එහෙම නැත්නම් එහෙම තරුණය පසුපසත් හඹාගෙන යන උත්සාහ කරනවා. තවත් විදිහකට ගත්තහම පින්නත් වෙනස. තමන්ගේ විවාහ ජීවිතය එහෙම නැත්නම් විවාහ දිනය අර මහත් ඉහලින් Taman අර බලාපොරොත්තු වෙන ක්‍රමයට වඩා අර තව කවුරුත් නොකරපු විදිහට මට විවාහ වෙන්න පුළුවන් ඒක තමයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්කම ලොකු මේ මිලමුදල් වියදම් කරලා මුළු ලෝකෙටම පේන්නේ තමන් විවාහ මංගලෝත්සවය ගැන බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා. ඉතින් පිනදැන්ස මේකට දැන් අපිට ප්‍රසිද්ධ චරිත ගත්තාම බොහොම හොඳ උදාහරණ දෙන්න පුළුවන්. හැබැයි මේවා තියෙන පැවැත්ම කොයි කාලෙද කියන එකත් ඔබට යම් යම් චරිතවලින්ම උදාහරණයට ගන්නත් පුළුවන්. පිනත් මෑන්නස් අපිට මේ තත්ත්වය පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් සිදු කළොත්. එතෙම තිරේෂ ඒ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් අපිටත් ওই වගේ ප්‍රශ්න අරගෙන එනවා. එහෙමයි. එතකොට අපිට පැහැදිලිවම පේනවා තිරේෂා ඔය විවාහයට දැන් මුලින්ම කිව්වොත් මුදල් තියෙන කෙනෙක් තමයි සුදුසු කියලා හිතන එක ඇත්තටම තිරේෂා බුද්ධිමත් කල්පනාවක් නෙමෙයි. මොකද මුදල් මුදල් තිබ්බ අය විවාහ වෙන අසාර්ථක වෙච්ච චරිත අපි ළඟට ඇවිත් තියෙනවා. එහෙම. එහෙනම් මුදල කියන්නේ විවාහයේ සාර්ථකත්වයේ තීරණ වෙන සාධකයක් නෙවෙයි. හැබැයි අපි ළඟට ඇවිල්ලා තියෙනවා මුදල් නැහැ, දුප්පත්, අමාරුවෙන් හොයාගෙන කාලා දින ජීවත් වෙන්නේ. සෙනෙහසින් ආදරෙන් එකිනෙකාට ගෞරව දක්වමින් වාසය කරන චරිතත් අපිට හම්බ වෙලා තියෙනවා. එහෙනම් අපිට හොඳටම පැහැදිලි මුදල නෙමෙයි මෙතන වැදගත් ගුණය කියන එක. එහෙම. ඊළඟට ඩිරේෂ දැන් විවාහයේදී ඇත්තටම මේ දැන් මේ වාණිජකරණ වීමත් එක්ක විවාහයේදී ගොඩාක් අය ඔය මුදල් ඒක තමන්ගේ විවාහ මංගලෝත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් සමරන්න හේතු වෙච්ච දෙපැත්තක් තියෙනවා. එහෙම. එකක් තමයි ටීෂ දැන් වැද තමන් ආස කරන ප්‍රසිද්ධ කොනලු නිලියන් වෙන්න පුළුවන් ක්‍රීඩකයන් වෙන්න පුළුවන් කුමක් හෝ තමන් ආස කරන සමාජයේ කැපිපෙන චරිතයක් ඉහළින් යමක් කරපුවාම ඒ චරිතයට වසඟ වෙච්ච කෙනා ආස ඒ විදිහටම තමන්ගේ දේත් කරගන්න. එහෙම. අන්න ඒක එතකොට තමන්ට වත්කම නෑ හැබැයි. තමන්ට හැකියාවක් නෑ. හැබැයි තමන් සිහිනෙක ඉන්නවා අර සිහිනෙක. ඉතින් ඊට පස්සේ ඒක සැබෑ කරගන්න අසීමිත විදිහට උත්සාහ කරන කෙනා ණය වෙලා හරි ඔක කරගන්නවා. නමුත් ඊරේෂා ඒක බුද්ධ ශාසනය තුළ භාග්‍යතුන් අසදේශනා කරන පිරිහීමක්. ඒක හරියට අර දිඹුල් කන්න ඕන කෙනා දිඹුල් ගහ යටට ගිහිලා දිඹුල් ගහේ තියෙන ඔක්කොම ගෙඩි ටික කඩලා දානවා. කඩලා ඉවර වෙලා එයා ඉදිච්ච ගෙඩි ටිකක් කන්න පුළුවන් දෙක තුනක් අරන් යනවා. ගැටත් බිම, පැහිච්චත් බිම, පැහිච්ච නැති ඒවත් බිම, වැඩි ඒවත් ඔක්කොම බිම. ඒ වගේ තමයි ආදායමට සරිලන් නැති විදිහට වියදම් කරන්න ගියාම පටන් ගැනීම මාරුබුද. දැන් එයා විවාහ ජීවිතේ පටන් ගන්නේ දෙන්න ණයකාරයෝ විදිහට. දැන් ඒ දවසේ නෙමෙයි විවාහය කියන්නේ. ඊට පස්සේ එයා ජීවිත කාලෙම ගත කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ පවුලට දරුවෝ එකතු වෙනකොට, රැකී ආරක්ෂාවේ අරුබුද එනකොට, ඒ සියල්ලම එනකොට එයාලට බෑ අවස්ථාව නැහැ මූණ දෙන්න. ලොකු පීඩනයකින් ඉන්න මේ ණයකාරී විදිහට ඉන්න එක. විවාහ ජීවිතය අසාර්ථකයි. ඊළඟට ටීරේෂ තව කාරණයක් තමයි දැන් මුදල් තියන අය ඉන්නවා. ඒ මුදල් තියන අය ආසයි තමන් අනිත් අය නොකල නොවිරූ දෙයකින් තමන්ගේ විවාහෝත්සවය ගන්න. හැබැයි ඒ කාරණේදී ඔය මම දන්න සිද්ධියක් තියෙනවා. ඔයගේ එක දියණියකට ආස හිතෙන ගොඩක් ධනෙ තියෙනවා. ඒ දියණියට ආස හිතුණා තමන්ගේ විවාහ මංගලෝත්සවයේ සැරසිලි වලට ඇයට අවශ්‍ය වුණ සුදු පුළුන් ගොඩක් වලාකුළු ගොඩක් මැද්දේ වගේ ඉඳලා විවාහයේ තමන්ගේ විවාහ ෆොටෝ එක ගන්න ඒ පරිසරය හදාගන්න. එතකොට ඩේෂ් දැන් මෙයා ඒ සඳහා තෝරගත්ත පැස්බර පිහාටු වලින් තමයි සැරසිලා හදන්නේ. එහෙම. ලක්ෂ 20ක් ගියා පැස්බර පිහාටු ටික ගෙන්නන්න. එහෙම. කිසි වියදම බරක් නෙමෙයි. එච්චරට ධනෙ තියෙනවා. ඒතර ලොකු වියදමක් ලක්ෂ ගානක වියදමක් සියලු මංගල උත්සවය සඳහා ඇය කරන්නේ නැති. දෙවෙනි දවස සාමාන්‍ය සම්මතයේ විදිහට ඒත් උත්සවය ගත්තා. තිරේෂා ඒ කියන්නේ ගුණයක් එක්ක මේක නොගියොත් ලෝකෙට පුහුවට පෙන්වන්නට මේ අර්ථ විවාහය කියන්නේ ඒක නෙමෙයි. එහෙම. හැබැයි අපිට හරි සංවේගජනකයි තුන්වෙනි දවසේ දැන ඩිවෝස් වුණා. ඒ කියන්නේ ජීවිතයේ අර්ථයක් ඇතුව ගිය ගමනක් නෙමෙයිනේ. එහෙම. එහෙනම් ධනය කියන්නේ විවාහය පිළිබඳ තීරණාත්මක සාධකයක් නෙවෙයි. ධනයේ ඒ ගුණය තමයි විවාහ ජීවිතයේ තීරණාත්මක මසාදකේ. ඒ නිසා ටිරේෂා අර ජීවිත කඩාවැටෙන්න හේතුව ගුණයක් නැතිකම. ඒ නිසා විවාහයට පත් වෙන තරුණ දූලා සහ පුතාලා තීරණය කරන්න ඕනේ ඒ කෙනාගේ රූපේ නෙමෙයි. රූපේ ගැන බලන්න ඕනේ. නමුත් රූපෙම නෙමෙයි විවාහ ජීවිතේ. ධනයම නෙමෙයි විවාහ ජීවිතේ. යට තියෙන හැකියාවල්ම නෙමෙයි විවාහ ජීවිතේ. එයා කොච්චර දුරට ඔරොත්තු දෙන ගුණවන්ත ඉවසිලිවන්ත කෙනෙක්ද කියන එක හොයන්න ඕනේ. ඒ නිසා කඩා නොයටින විවාහ ජීවිතයක් කරා යන්න නම් ධනෙ පස්සේ හඹා නොයා යුතුයි. මම හිතන්නේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් සිදු කරා අද කාලයේදී වැඩි වශයෙන් මුදල් පසුපස යන කෙනෙක් නම් එහෙම නැත්නම් ජීවිතය පිළිබඳව හරිහැටි අවබෝධයක් තියෙන කාලයක් නෙවෙයි තරුණ විය කියලා කියන්නේ. අර ගොඩාක් වෙලාට හැඟීම් එක්කම යොවුන් විය පසු කරලා ඊට පස්සේ මේ අත්දැකීම් ඒ තරම් ලොකුවට නැහැ. ඉතින් හිතන්නේ අර සල්ලි දැක්කහම එහෙම නැත්නම් කවුරු හරි ඒ විදිහට පිනත් මැනස කිව්වා වගේ එක්ක අනුකරණය කරලා Tamanටත් ඒ විදිහට ජීවත් වෙන්න තියෙනවා නම් හීන දැකීමක්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අර එහෙම තැනක ඉඳලා නෙමෙයි ඇත්තටම අපි කල්පනා කරන්නට ඕන ජීවිතයක් පුරාවටම ජීවිත කාලයක් පුරාවන් අපි දෙමාපියන්ටත් වඩා වැඩි කාලයක් ස්වාමියාත් එක්ක ගත කරන්න තියෙන නිසා ඒ කාල සීමාව තුළ ඔබේ තෝරා ගැනීම නිවැරදි එකක් බවට පත් වෙනවා නේ. එහෙම නැති වුණතර පින්නත් මෑණියන්වන්ස උදාහරණයක් දෙමින් අපිට කිව්වා වගේ ඉරණමක් ඔබේ ජීවිතේ රැත් වුණොත් ඔබේ ජීවිතේ අපරාධේ අනිකරුණේ නාස්ති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි නාස්ති වෙන්නට පෙර තමයි අපි ඔබට මෙලෙසින් කරුණු කරුණා පින්වා දෙමින් මේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට හිතුවේ. පිනත් මෑනස් අපි ඊළඟට කතා කරන්න ඕන දැන් විවාහය කියලා කියන අර මම කලිනුත් කිව්වා වගේ හොඳට කල්පනා කරන්න ඕනේ පිනත් මෑනසෙත් ඒ ගැන මතක් කරා කලබල වෙන්න හොඳ නෑ හදිසි වෙන්න හොඳ නෑ කියලා. දැන් නව යෝන් විය ගත වුණත් එක්කම තරුණ වියට එළඹිච්ච සමහරක් දුවලා බලාගෙනම ඉන්නේ අවුරුදු 18 සම්පූර්ණ වෙනකන් මම 18 සම්පූර්ණ වෙච්ච ගමන් විවාහ වෙනවා මේ කෙනා තමයි මට සුදුසුම කෙනා කියලා හැබැයි පස්සේ කාලෙකදී හිතනවා සමහරක් පිට යම් යම් චරිත තමන්ගේ ජීවිතේට ඉන් පස්සේ මුණ ගැහෙනකොට හිතනවා අනේ මට මේ සුදුසු කෙනා මෙයා තමයි හැබැයි දැන් මම ඉක්මන් වෙලා වැඩි ඉනි කියන මේ මේ විදිහට සමහරක් අය ඕනතරම් මේ දුක් විඳිනවා එහෙම නැත්නම් දුක් වෙනවා පසුතැවීමට ලක් වෙනවා පිනත් මෙන්න අපි කැමති මේ පිළිබඳවත් තේරුම් ගන්නට එහෙම නැත්නම් පැහැදිලි කරගන්නට විවාහය කියලා කියන්නේ ෂණික තීරණයක් එහෙම නැත්නම් හදිස්සි වෙලා ගන්න ඕන එකක් නෙමෙයි නේද පින්වත් වෙනස. නෑ ඒක හදිස්සියේ ගත තේෂා ඒ හදිස්සියෙම අවසන් වෙලා යනවා. ඒ නිසා මොකද මේ මේ යුගයේ ඩිරේෂ අපිට ඒක මම පොඩි උදාහරණයක් මේ යුගයේ කෙනෙක් අපි ඔය දන්න කියන සහෝදරියකගේ සහෝදරයෙක්. ඒ වගේ ඔය හිතවත්කමක් ඇති කරගෙන තිබ්බ. ඒතර විවාහ වෙනවා කියන තීරණෙ මේ දෙන හිටියා. දවසක් මේ තරුණයා උදේ කතා කරද්දි හතට විතර මේ දේනේට මොකද කරන්න කියලා දැන් තමයි නැගිට්ටි කිව්වා. එතකොට ඒ තරුණයා අහලා අම්මට උයන්න පියන්න උදව් කරන්නේ නැද්ද කියලා. මම කියන්නේ ටිරේෂ හැංගීමකට වහල් නොවි බුද්ධිමත්ව ගන්න ඕනේ දෙයක් විවාහය කියලා කියන්නේ තීරණේ. එතකොට මේ තරුණයා එකපාරටම කියලා මේ ඒ තරුණිය කියලා නෑ මම අම්මා තමයි උයන්නේ මම මේ වෙලාවට තමයි නැගිටින්නේ කියලා. ඉතින් මේ තරණයට එකපාරට කල්පනාව අර මොලේ පාවිච්චි කරනවා කියන්නේ ඒක. එහෙම. මේ තරණයට හිතෙලා දැන් මෙයා අම්මා ගාව ඉන්නකොට මෙහෙමනම් කටයුතු කරන්නේ කවදාද විවාහ කරගත් දවසට මටත් මේ ටික තමයි කියන්නේ. ඒ නිසා එදා මේ සම්බන්ධය නතර කළා දින් පස්සේ අපේ සම්බන්ධය නැහැ කියලා. ඉතින් යම්කිසි බුද්ධිය පාවිච්චි කළා නින්ටිවේෂන්. එහෙම. එතකොට මේ ඒ වගේ මේ හරි බුද්ධිමත් චරිත බුද්ධිමත් විදිහට ගන්න ඕනේ තීරණයක් විවාහය කියන්නේ. ගොඩක් දෙනෙක් විවාහයට තීරණය ගන්නේ රූපෙ දිහා බලලා. එහෙම. එහෙම නැත්නම් එයාගේ හැසිරීම රටාව, එහෙම නැත්නම් ධනෙ විශේෂයෙන් ධනෙ දිහා බලලා ඊළඟ ප්‍රසිද්ධිය දිහා බලලා ගොඩ ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවලදී ඒ ගන්න තීරණේ සාර්ථක නැහැ. මම ලස්සන සිද්ධිය කියනන්ට විශේෂ මේ සාර්ථක මේ විදිහට විවාහයකට නුවණ පාවිච්චි කරලා කල්පනා කරපු විදිහක් අපි මහබොස්සන් හසිගේ අතීත ජීවිතය. මහෞෂධ පණිතුමා ඔබ සියලු දෙනා දන්නවා ඇති. මේ මහෞෂධ පණිතුමා හැදුනේ වැඩුනේ පුංචි කාලේ ඉඳලා රජතුමා ගාව. උදුම්බරා දේවිය තමයි රජතුමාගේ බිසව. ඇයට සුදුසු කාලේ හිතුණා දැන් මගේ සහෝදර තනතුරේ තමයි මහෞෂධ පණිතුමා තියාගෙන හිටියේ. මගේ සහෝදරයට විවාහ වෙන්න කාලේ විවාහයක් හොයන්න ඕනේ කියලා. එතකොට මේ පණිතුමා කියනවා නෑ මම ගිහින් හොයාගෙන එන්නම්. යනකොට දැක්කා ලස්සන ගියේ ඇඳුම් මහන කෙනෙක්ගේ වෙස්ය මවාගෙන යනකොට දැක්කා එක ගමක මේ පාරේ එනවා ලස්සන තරුණයක්. දැක්ක ගමන්ම හිත බැඳුණා. ඒ කියන්නේ ආදරයක් ඇති වුණා කියන එකනේ. එහෙමයි. හිත බැඳුණා මේ කෙනා නම් මට සුදුසුයි කියලා. හැබැයි එහෙම වුණා කියලා කලබල වුණේ හැඟීම් වලට වසගුණේ ඒ තරුණියට දැක්ක ගමන්ම හිතුණා මේ තරුණයා නම් මට විවාහ වෙන්න සුදුසුයි කියලා. හැබැයි ඉක්මන් වුණේ. මහෞෂධ පඬිතුමා කල්පනා කරා මෙයාට මොලේ තියනවද කියලා චුට්ටක් බලන්න ඕන කියලා. විවාහකද අවිවාහකද කියන එක ඇහුවා ඇහුවේ සංඥාවෙන්. අත මිටමලවල ඇහුවා. අනුර තරුණියක තේරුම් ගත්තා. ඇයි අතනිම දිගහැරියා. නේ ඇහුවේ විවාහකද කියලා. තුවනේ අවිවාහකයි කියලා. මේ විදිහට හුවමා මේ ඒ ඒ දෙන්න අතරේ ප්‍රශ්න කතා වුණේ ව්‍යංගෙන්. ඊටසේ නම මොකද්ද? ස්වාමිනී අතීතයේ අනාගතයේ වර්තමානයේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ නම තමයි මට අයිති. ඒක ආයෙ නම් නැහැ කිය. එහෙම කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක නම් ඔබේ නම අමරා. ඊළඟට තාත්තා ගැනත් විස්තර අහනට ඒ විදිහට දිග සිද්ධිය. මේ විදිහට හුවමාරුව ගිහිල්ලා කතාබස් කරලා මේ දියණිය කිව්වා මේ ස්වාමීනි මේ කැඳ එකක් බොමුද කියලා. මේක ප්‍රතික්ෂේප කරන එක සුදුසු නෑනේ කියලා හා කිව්වා. ඒ වෙලාවේ බොසතන් වහන්සේ හිතනවා මේ මගේ අත් දෙක හොදගන්න පෑන් නොදී මේ කැඳේක දුන්නොත් මම මෙතනම මේ දාලා යනවා කියනවා. දැන් බලන්න ආසයි කැමති ඒකේන සුදුසුයි කියලා. හැබැයි හැංගීමට වසඟ නැහැ. මොලේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ඇය හොඳ චාරිත්‍ර වාරිත්‍ර දන්න ඇවතුම් පැවතුම් දන්න ගුණවන්ත තරුණියක්. ඇය කරේ අත් දෙක සෝදන්න වාජෙන්ට වතුර ටිකක් දීලා කැඳේක පිළිගන්නවා. හිත පැහැදුණා ඉගෙන. හැබැයි ඉක්මන්නේ හදිසි තීරණ නැහැ. ගෙදර ගියා. ගෙදර ගිහිලා තෑව විමසුවා. ඇයිට ඉවසීම තියනවද? කීකරුද නිහතමානීද ස්වාමියා කියන දෙයට අවනතද ලැජ්ජා බය තියනවද සියල්ල විමසුවා. ඇයත් ඒ සියලු ගුණවල පිහිටලා හිටියා. ඊළඟට ඇගේ බඹසරත් විමසුවා. ඒ ඒ තුලත් ඇය නොසැලී හිටියා. ඒ කියන්නේ ඒක ඒ සිද්ධියේදී දැන් එක් සුදුසුයි කියලා දෙමව්පියන්ත් එක්කත් කතා බස් කරගෙන එක්කන් ගියා. හැබැයි ඇය දන්නේ නැහැ මේ මහෞෂධ පඬිතුමා කියලා. ධනයක් තියෙන කෙනෙක් කියලා දන්නේ නැහැ. සන්නාසි වේශයෙන් ආවේ. දොරටු පාලකයා ගාව නතර කරලා මහෞෂධ පඬිතුමා තමන්ගේ මාලිගාවට ගිහිල්ලා තමන්ගේ සැබෑ ස්වරූපයෙන් ඉඳලා කෙනෙකුට මුදල් දීලා කිව්ව අහවල් තැන තරුණියක් ඉන්නවා මේ එක්කන් ඉන්න කියලා. ඒතර මේ තරුණයා ගිහිල්ලා මුදල් දීලා කිව්වා මෙහෙම මේ අපේ සිටුතුමා ඔබට එන්න කියනවා. ඇයි කියනවා දැන් ඇය දන්නේ නැහැනේ මේ මහෞෂධ පඬිතුමා එව්වේ මං එතුමා තමයි මාව එක්කන් ආවේ කියලා ඇය දන්නේ නැහැ. ඇයි කියනවා මම හිමිකාරයෙක් ඉන්න කෙනෙක්. මට ස්වාමියෙක් ඉන්නවා. තාම විවාහ වෙලත් නැහැ. කිසිම බාහිර සම්බන්ධයක් නැහැ. වචනෙන් එක්කාව විතරයි. ඇයි කියන මං ස්වාමියෙක් ඉන්න කෙනෙක්. මං වෙන් වෙච්ච කෙනෙක්. ඒ නිසා මට ඔය යෝජනා කරන්න එපා. තුන් පාරම ප්‍රතික්ෂේප කරා. ඊළඟට පරිතුමන්කව එහෙනම් ගිහින් ඇදගෙන ඉන්න කියලා. එක්කන් ආවා. ඊට පස්සේ මේ දේවිය කුමාරිය ඒ දැකලා hina වුණා. පස්සේ ඇඬුවා. ඇයිද කියලා ඇහුවා. ඒත් අඳුනගත්තේ නැහැ මේ තමන් එක්කන් ආපු ස්වාමියා කියලා. ඒක ඔබට ගොඩක් ධනෙ තියෙනවා කියලා මට පේනවා. ඒ නිසා මම සතුටු වුණේ. හැබැයි ඔබ හිමිකාරයෙක් ඉන්න කෙනෙකුට කරදර කරලා ඔබ නිරේ යන්න හදන්නේ. ඒ නිසා මට දුකයි කිව්වා. ඒතර මහබෝසත්න් වහන්සේ තේරුම් ගත්තා ඇයගේ බඹසර පිරිසිදුයි කියලා. ඊට අස්සා විවාහය සිද්ධ වුණේ. ඒ නිසා ටිරේෂ ඒ වගේ අද කාලේ ගන්න තීරණ හරි බොළඳයි. අපිට පේනවා අපිත් එක්ක ඇවිල්ලා කතා කරන සිද්ධිත් එක්ක ඒක නිකන් අර සෙල්ලමකට අරගෙන සමහර අය. හැබැයි ජීවිතේ සෙල්ලමකට ගන්න එකක් නෙමෙයි විවාහය කියන්නේ. ජීවිතේ මෙලෝ ජීවිතේ පරලෝ ජීවිතේ දෙකම දිනන්න පුළුවන් තැනක් විවාහය කියන්නේ. මොකද මේ ජීවිතය තුළ භාග්‍යතුන් අසි දේශනා කරපු සිද්ධි තියෙනවා. ඒ දේශනත් එක බලලා එයාට මෙලොවත් ජය ගන්න පුළුවන්, පරලොවත් ජය ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම විවාහයට තීරණය ගද්දී තමන්ගේ බුද්ධිය පාවිච්චි කළ යුතුයි. හැඟීමට වසඟ නොවිය යුතුයි. මම හිතන්නේ බොහොම හොඳ පණිවිඩයක් තමයි මෑණන් වහන්සේ ලබා දෙන්නේ. මොකද ඇත්තටම වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් Tamanගේ හැඟීම් අවුස්සගෙන රාග සිතුවිලිත් එක්ක Taman කරන්නේ මොනවද නොකරන්න ඕන මොනවද කියලාවත් ලොකු අවබෝධයක් නැතුව එහෙම තමයි කටයුතු කරන්නේ නිසා මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳින් මේ කරුණු කරනවන් අපට බුදුරජාණන් වහන්සේගේ එක් අවධියක බෝසත් අවධියක කොයි විදියටද කටයුතු කළේ නුවණ මෙහෙවල කොහොමද Tamanට සුදුසු ආදරය Taman හොයාගත්තේ කියන කාරණාවන් පිළිබඳව අපට පහදා දුන්නා. ඉතින් තව බොහෝ දේවල් තියෙනවා මේ වර්තමාන විවාහ ජීවිතය පිළිබඳව ඔබ නිවැරදි විදියට සුදුසු සහකාරියෙක් සහකරුවෙක් තෝරාගෙන ඒ අනාගතයට මුහුණ දීමම කොයි ආකාරයෙන්ද ඔබ කළ යුත්තේ කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න. හැබැයි ඊට පෙර ආතුව දැන් සෝදානම් වෙන්නේ ධම්සරණී තුලින් කෙටි විරාමයකට යොමු වෙන්නට. අපි විරාමයෙන් අනතුරුව නැවතත් හමු යමු ධම්සරණී තුලින්. නැවතත් ඔබ දම්සරණී සදහම් පිළිසඳරත් සමගින් අපි විරාමයට යන්නට මත්තෙන් කතා බහ කරමින් හිටිය තමන්ගේ විවාහය කියලා කියන්නේ ෂණික තීරණ ගැනීමක් නෙමෙයි තමන්ගේ විවාහය කියලා කියන්නේ බොහොම හොඳින් කල්පනා කරලා ප්‍රඥාන්විතව කටයුතු කරන්නට ඕන කියන කාරණාවන් පිළිබඳව පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් පහදා දෙමින් තමයි හිටියේ. පින්වත් මෑණියන් වහන්සේ අපි දැන් කතා කරන්න ඕන. දැන් අද තියෙන විවාහයන් වල එදා ඉඳලා පැවතුණු ගුණ යහපත් සිරිත් විරිත් බැහැර කිරීමක් යම් විදියකින් දකින්න පුළුවන්. මොකද ගොඩාක් වෙලාවට ඒ දේවල් වලට යම් අකමැත්තක් සමහරු දක්වනෝ නෑ. එහෙම ඒව ඕනේ. එහෙම ඒව නැහැ කියලා මේ විවාහයක් එහෙම එහෙම එකක් නෑ කියලා මේ ගොඩාක් වෙලාවට මේක කැමති නෑ පිළිගන්න, බාරගන්න කැමති නැති පිරිසක් ඉන්නවා. ඉතින් පින්නත් මෑණින් මේ තුල ඉඳගෙන අපි කොහොමද කටයුතු කරන්න සහ ඒක බැහැර කිරීම ඇත්තටම හොඳ දෙයක්ද එහෙම නැත්නම් ඒ තුළ යම් යම් හොඳ දේවල් අපි දැකලා තියෙනවා අපිට මේ කාරණාවන් පිළිබඳව යම් පහදා දීමක් සිදු කරන්න. ඔව් ඩිරේෂා ඇත්තට මේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර විදි බැහැර කිරීම නුවණට හුරු නැහැ. මොකද ඒ දේවල් වලට යම් කිසි පදනමක් තියෙනවා. එහෙමයි. ඒතර ඒ පදනම නොදැන වාණිජකරණයට ලක්වෙච්ච ලෝකයේ තුල හැමදේම Tamanට තේරෙනවා කියලා හිතාගෙන මේ ගමන ගියොත් කඩා වැටෙන ජීවිත අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා ඒවත් අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා කිසිසේත් මේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර විදි බැහැර නොකළ යුතුයි. ඒ ගැන ගෞරවය දැක්විය යුතුයි. ඇත්තටම ත්‍රිදේශයේ අතීත ඒ සමාජ පැවැත්ම පැවතුනේ දියණියක් වුණත් ඒ දියණියගේ තුළ ලොකු ලැජ්ජා බයක් එක්ක තමයි තමන් හැදුනේ. එහෙම. ඒ කියන්නේ ත්‍රිදේශය ඒකෙදි කියන්නේ මේ කුල ඇටි, ඔතෑනේ සමාජ ඉස්සරහට යන්නේ නැහැ. කළ යුතු දේවල් වල පසුබහිනවා. එහෙම මේ අකර්මණ්‍ය වෙච්ච චරිතයක් නෙමෙයි. ඇය ඉදිරියට ආයතන යනවා. ඇය කළ යුතු ක්‍රියාකාරකම් කරනවා. ඇය සමාජයේ සිටිය යුතු තැන්වල ඉන්නවා. හැබැයි ඇය තුළ තමන්ගේ අර තමන් කාන්තාවක් කාන්තාව සිටිය යුතු රාමුවක් තියෙන ඒ රාමුව තුළ තමන්ගේ යම්කිසි ලැජ්ජා බයක් එක්ක හැදිච්ච චරිත රටාවක් තිබ්බා. ඒකත් එක්ක ඇය දෙමව්පියෝ ඉක්මවා ගියේ නෑ ගොඩක් වෙලාවට ටිරේෂා. ඒතර ඇය ඇය නිතරම ඒ දෙමව්පියන්ට උන ලැජ්ජා බය ඇතුව හිටියා. මට ඉතින් සමහර විට අතීතයේ දෙමව්පියන්ම විවාහයට දරුවන්ට සුදුසු කාලේ පෙන්වන්න හේතුවක් වෙන්න ඇති. ඒ දරුවන් මේ සම්බන්ධව දෙමව්පියන්ට එකෙල්ලේ කියන්න ලැජ්ජා බය තියෙන්න ඇති. ඒ නිසා දෙමව්පිය සුදුසු කාලේ දරුවන්ට කියනවා. එතකොට ලේෂ මේ වගේ අවස්ථාවකදී <clears throat> දැන් විවාහයක් වෙන්න කලින් අපි කියමු ඒ දියණිය සහ ඒ පුතා දෙමව්පියෝ කතා කරන දැන් මේ දෙන විවාහ වෙන සුදුසුයි කියලා සියල්ල තීරණය කරා. ඒ තීරණය කළා ස්ථිරයි. හැබැයි ටිරේෂා ඉස්සර තිබ්බා සිරිත් කවදාවත් එහෙම වුණා කියලා දෙමව්පියෝ ඒ දියණියව ඒ තරුණයත් එක්ක තනියම ගමන් බිමන් යව්වේ නැහැ. දෙමව්පියෝ ඒ දියණිය ඊට වඩා ගොඩාක් ආදරයෙන් රැක බලාගත්තා. එහෙම. ඒකට හේතුව ටිකේෂ මම සිද්ධියක් කියන්නම්. භාගතුන් වහන්සේ කාලේ එක තාත්තා කෙනෙක් මේ පලා වෙළඳාම් කරගෙන ජීවත් වෙන්නේ. දුව හරිය මේ මිනිස්සුන්ට හරිය ආදරේ මිනිස්සුන්ට කතා බහ කරලා hina වෙලා ප්‍රියශීලීව හැම වෙලාවෙම වාසය කරන්නේ. දියණිය විවාහ කරන කලවයස ආවා. තාත්තට කල් දැන් ඔක්කොම කතාබස් කරා සුදුසු කෙනෙක් හොයලා කතාබස් කරා විවාහය තීරණය කරා තාත්තට සැකයක් ආව හැබැයි මේ දිනේ හැමෝම එක hina විවි කතා කර කර ඉන්නවා මට විශ්වාස නැහැ මොකක් හරි චරිතයට හානියක්වත් කරගෙනවත්ද එහෙම වුණොත් ලොකු අවනම්බුවක් දෙමව්පියන්ට විඳින්න වෙනවා දිනේගේ පැත්තෙන් ඊළඟ දිනේගේ විවාහය අසාර්ථක වෙන්නේ ඒක සම්පූර්ණයෙන් බලපානවා සැකයට භාජනය වෙන්න සම්පූර්ණයෙන් බලපානවා ඒ නිසා මේ තාත්තට වුණ උනා මේක විමසලා බලන්න මේ තාත දවසක් දියණියත් එක්ක යන්දුවේ පලානෙලන්න කියලා කැලීට ගිහිල්ලා දියණියගේ සිල් විමසීම පිණිස උපක්‍රමයක්. දියණිය හොමිනුට නිකක් අමුතු විදියට hinaලා චුට්ටක් අතින් ඇද්දා. මේ ළමයා හොඳටම බය වුණා. බයලා මේ මේ දරුවා කෑ ගැහුව අනේ අනේ තාත්තේ මට කරදරයක් කරන්න එපා. මේ මම මේ තාත්තනේ මට රැකවන්න හිටියේ අනේ මට පිට වෙන්න කිව්වා. ඒලා ඒ තාත්තා කිව්වා නෑ පුතේ මට ඕනෙනු ඔයාගේ බඹසර ගැන දැනගන්න. එහෙනම් මට කියන්න ඔයාගේ කුමරි බඹසර හොඳට රැකගෙන දින්නේ. ඒ වෙලාවේ මේ දිනේ කියන වැඳගෙන අනේ තාත්තේ මං අනිත් අයත් එක්ක hina වෙලා කතා කරාට මගේ කුමරි බඹසරට මං කිසිම කිලුටක් කරගෙන නැහැ. මං පිරිසිදු රැකගෙන ඉන්නේ කියලා. පුතේ මට ඒ ඇති මං ඒක දැනගන්න තමයි එක්කන් ආවේ. අපි අන් කියලා විවාහ කරලා දුන්නා. සාර්ථකයි විවාහේ. ඒතර ඒ වගේ එතකොට මේ දෙමාපිය හොඳට බැලුවා තමයි. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ විවාහ වෙන්න යන යුවලක් තමන්ගේ ඒ කියන්නේ තරුණ දරුවෝ මේක තේරුම් අරන් ඉන්න ඕනේ. තමන්ගේ කුමර බඹසර, කුමරි බඹසර පිරිසිදුව පවත්ව ගන්න ඕනේ විවාහය දක්වා. ඒතකොට ඒ කෙනාට තමයි පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නේ. දැන් අපිව දන්නවා සමහර අවස්ථාවල මේ පෝරුවට නගින්න දෙන්නේ නැහැ විවාහ නොවෙච්ච අයට. එහෙම. ආසාවටවත් නගින්න දෙන්න, පුංචි දරුවන්ටවත් නගින්න දෙන්න. මොකද එච්චර ඒක හරි වැදගත් විදිහට පවත්වාගෙන යන චාරිත්‍රයක්. එතකොට ඒකෙදී විශේෂයෙන්ම තීරේෂ තියෙන මංගල අෂ්ටක දැන් වෙන එකක් බලනවා නෙමෙයි. නමුත් මංගල අෂ්ටක සජ්ජායනා කරන සෙත්පතල. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ජය ලැබූ අවස්ථා ගැන සිහි කර කර සෙත්පතනවා. මේ අයගේ ජීවිතේ සාර්ථක වේවා කියලා. ඒතර ඒ දෙන්න දුස්සීලව නම් පෝරුට නැගලා ඉන්නේ. කුමර බඹසර කුමරි බඹසර නෑ කියන්නේ සීලයක් නෑ කියන එකනේ. ඒ සිල් නැතුව දුසිල් පිරිසක් විදිහට නම් පෝරුවට නැගලා ඉන්නේ. ඉෂ්ට දේවතාවරු සම්බන්ධ වෙන්න විදිහක් නෑ. මොකද ඉෂ්ට දේවතාවරු සම්බන්ධ වෙන්නේ සීලයත් එක්ක, ගුණයත් එක්ක. දුසිල් බවත් එක්ක ලාබාල ලාමක නීච චරිත තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට දෙවියන්ගේ කාරුණික ආශිර්වාදය නැති, ඉෂ්ට දේවතාවරුන්ගේ කාරුණික ආශිර්වාදය නැති සීලේ පිහිටන්න බැරි දෙන්නේගේ විවාහ ජීවිතය හරියට භාග්‍යතුන් ආසේ දේශනෙට අනුව බලනකොට මලමිනියක් මලමිනියක් එක්ක ඉන්නා වගේ සාර්ථක නැහැ. ඒ ජීවිත වේගෙන් කඩාගෙන වැටෙනවා. ඒ නිසා ටිරේෂා ඒ පෝරුවේ චාරිත්‍ර කියලා හරි, ඒ කියන්නේ විවාහ චාරිත්‍ර විදි කියලා හරි. පැරණන්ගෙන් අපිට ආපු යම් දායාදයක් තියෙනවා නම් ඒ හෙලා නොදැක්ක යුතුයි. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේ යම් කිසි අර්ථයක් ගන්න තියෙනවා. ඒ අර්ථය අරගෙන චරිතවත් විදිහට සිල්වතුන් විදිහට තමන්ගේ විවාහ ජීවිතය ආරම්භන්න පුළුවන් යම් දුවෙකුට පුතෙකුට ඒ අයගේ ජීවිතය සාර්ථක වේවි. මම හිතන්නේ ඒ කරුණුත් පින්වත් මෑන්නාන්සේ අපිට පහදා දුන්නා. ඉතින් ඒ නිසා ඒ චාරිත්‍ර අපිට බැහැර කරන්න බෑ තරුණ සමාජي ගොඩක් වෙලාවට හිතන්න පතන්න ටිකක් වෙනස් විදිහට කියලා කියනවනේ. ඒකත් එක්කම අර දෙමාපියෝ කියන කාරණාවලට එක හිලාම කැමති වෙන්නේ නැති තැනකටත්පත් වෙනවා. නමුත් සමහර අය නම් මේ පිළිබඳව බොහොම ගරුත්වයෙන් කටයුතු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා ඔන්න හැම කෙනෙකුටම පොදුවේ Tamanට හිතන්න පුළුවන් කාරණාවක් තමයි අපි එලෙසින් මතු කරේ. පින්නන වෙනස අපි මීළඟට කතා කරන්න ඕනේ මේ යෝජිත විවාහ වගේම ආදරය කිරීමෙන් නැති වෙන විවාහයත් තුලත් සබඳතාවය දීර්ඝකාලීනව අපි පවත්වා ගැනීමක් අනිවාර්යෙන්ම සිද්ධ කළ යුත්තේ. මොකද දෙමාපියත් එක්ක ගත කරනවට වඩා වැඩි කාලයක් තමන්ගේ ස්වාමියාත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම තමන්ගේ ජීවිතය අවසානයේ දක්වාම ඒ විවාහය පැවතිය යුතුයි, තිබිය යුතුයි. හැබැයි අපි දකින් දැන් මේ වෙනකොට දික්කසාද කියලා කිව්වට ඒ කසාද ඇත්තටම දික්කසාද නෙමෙයි ඒවා කෙටිකසාද කියලා තමයි අපි හඳුන්වන්නේ. නමුත් නවින් කියන්නේ දික්කසාද කියලා. නමුත් බොහෝ දුරට වර්තමානයේ වෙනකොට තරුණ ජීවිත එලෙසින් විනාශයටපත් වෙලා තියෙනවා. හරි ඉක්මනට විවාහ වෙනවා. බොහෝම ඉහළින් විවාහ උත්සව ගන්නවා. බොහෝ දිනකට කියලා ලෝකෙටම පේන්න බොහෝ දේවල් කරනවා. නමුත් බොහොම කෙටි කාලීනයි ඒ විවාහයන් අපි බැලුවොත් එහෙම එයාගේ පුංචි පුංචි නොගැලපීම් තියෙන පුංචි පුංචි අඩුපාඩුකම් පුංචි පුංචි දුර්වලතා සමහරක් වෙලාවට සමහරක් දේවල් වලින් එයා එක හා සමානයි නමුත් පුංචි තැන්වල තියෙන පුංචි අඩුපාඩුවක් නිසා අර මුළු ජීවිත කාලය පුරාවටම ළඟින් ඉන්නම් කියලා කියපු කතා කිසිම දෙයක් නැතුව අවසානයේදී දෙන්නට වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් පින්වත් මෑණින් වහන්සේ අපි කැමති මේ කාරණාව පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරගන්න. ඔව් ත්‍රිෂා ඇත්තටම ඒ විවාහ ජීවිතයකදී ඒ කියන්නේ දැන් ඒ ඒ අය දික්කසාද වෙන්න හේතු දැන් මට මෙහෙම විවාජයේදී කඩා කප්පල වුණා කියලා කියන තියෙනවරු ඇවිල්ලා අපිට කතා කරනවා. එහෙම නැත්නම් මෙහෙම මෙහෙම විවාහ කීපයක් වෙලා තියෙනවා. අසාතකයි කියන කතා කරනවා. නමුත් ඒ කතා කරද්දී තේරෙනවා ටේෂා ඇත්තටම අපි මේ මූලික මුලින් ඉඳලා අපි කිව්වා වගේ හදිසි තීරණ මත ගත්ත දේවල් හදිසි තීරණ මතම විනාශ වෙලා යනවා. ඒක ද්වේෂ ආවේගශීලී වෙලා යා යුතු ගමනක් නෙමෙයි මේ අපේ අපේ ජීවිතය කියලා කියන්නේ. ගොඩාක් වෙලාට තියෙනවා එතනදී ඉවසීමේ දුර්වලතා. ගොඩාක් වෙලාට තියෙන ඉවසීමේ දුර්වලතා මත පුංචි දෙයක්. ඊළඟට විවාහ ජීවිතය කියන එක ඒක බරපතලව අරන් නෑ තමන්ගේ ජීවිතේට. එන ප්‍රශ්න දිහා බලද්දි තේරෙනවා. يعني විවාහය බිඳුණා කියලා අර ලැජ්ජාවක් හිතේ ඇති වෙන ගතියක් නෑ. නිතර නිතර ඒක තමන්ට වෙනවා නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා දෙපාරක් හිතන ගතියක් ඒ ජීවිතවල නෑ. ඒතර අර ඒ වගේ මත ඒ ජීවිතේ ඉක්මනින්ම වේගෙන් කඩා වැටෙන්න පුළුවන් සිටුේෂන්. හැබැයි ආදරය කියන එක දිගටම පවත්වන්න හොඳ සාධකයක් බුද්ධ දේශනා තුළ තියෙනවා. දවසක් ওই වගේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දෙන්නගේ නම නකුල මාතා නකුල පිතා කියලා කියන්නේ. ඒ කියන්නේ නකුල කියන දරුවගේ අම්මයි තාත්තයි දෙන්න. ඇයිලා භාග්‍යතුන් වහන්සේට කියන මේ නකුල තාත්තා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මේ නකුල මාතාව බිරිඳ විදිහට මං එක්කන් එනකොට පුංචි ඒ කියන්නේ තරුණ යෝවුන් වයසේ මුල් යෝවුන් වයසේ. එහෙම. ඇය යම් දවසකද මේ නිවසට මං එක්කන් ආවේ. එදා ඉඳලා මේ දක්වා ඇය සිතින්වත් මං ඉක්මවා ගිහින් නැහැ කියනවා. ඒ කියන්නේ ඒ ඒ ස්වාමියාට සිතවිල්ලක් පහළ වෙලා නැහැ මේ බිරිඳට වැඩි අර බිරිඳ හොඳයි කියලා. සිතින්වත් ඉක්මවා ගියේ නැහැ කියනවා. කයින් ඉක්මවා යාම ගැන භාග්‍යතුන් අස කවර කතාවද කියනවා. බිරිඳ කියනවා ස්වාමිනි භාග්‍යතුන් හස්මී නකුල පිතු ගෘහපතිතුමා ළඟට බිරිඳ විදිහට මං එනකොට පුංචි කාලේ ආවේ. එදා ඉඳලා මේ දක්වා මගේ ස්වාමියා ඉක්මවා සිතවිල්ලක්වත් සිතලා නැහැ. කයින් ඉක්මවා යෑම කවර කතාවද? මේ දෙන්නම කියන ස්වාමිනි භාග්‍යතුන් අපි මේ ජීවිතේ හරි එකිනෙකාට සෙනෙහසින් අපිට එකිනෙකා දැක්කත් හරි ප්‍රියමනාපයි කියනවා. එහෙම. දැන් අපි සමහර ඒවා එහෙම නෙමෙයිනේ. පෙන්වන්න බෑ ආයේ ಜಾති ಜಾති ලැබෙන්න එපා කියලා. මේගොල්ලෝ එහෙම නෙමෙයි කියන්නේ. අපිට එකිනෙකා ප්‍රිය මනාපයි කියනවා. ඒ නිසා භාග්‍යතුන් අපි ඊළඟ ජීවිතෙත් එකතු වෙන්න කැමතියි කියනවා. දැන් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේකට මොනවාගේ උත්තර දෙයිද කියලා. භාග්‍යතුන්සේ වදාරනවා යම් දෙදෙනෙක් මේ ජීවිතෙත් පරලොවත් එකට වාසය කරන්න කැමති නම් සීලෙන් සමාන වෙන්න කිව්වා. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න, ත්‍යාගයෙන් සමාන වෙන්න, ප්‍රඥාවෙන් සමාන වෙන්න. භාග්‍යතුන්සේ ගැරහුවේ නැහැ. හැබැයි ඒ බැඳීම ලාමක බැඳීමක් නෙමෙයි. රූපයට බැඳිලා එයා යම් ඒ ඊට පස්සේ කාමයට බැඳිලා හැඟීමට බැඳිලා ආශාදයට බැඳිච්ච ගමනක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ආයෙත් ওই දෙන එකතු වෙන්න කැමති මේ ජීවිතේ සතුටින් වාසය කරන්න කැමති නම් ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න සීලින් සමාන වෙන්න ත්‍යාගයෙන් සමාන වෙන්න ප්‍රඥාවෙන් සමාන වෙන්න දෙව්ලොව ගියාම ආයෙ මුණ ගැහෙනවා කිව්වා නැත්නම් තිරේෂ ඒ විදිහට වාසය කරන්න පුළුවන් වුණොත් විවාහ වෙච්ච යුවලකට මේ ජීවිතෙත් ප්‍රියශීලී මේ ජීවිතෙත් සැපදායකයි මේ ජීවිතෙත් සැනසිලිදායකයි පරලෝ ජීවිතෙත් යාල ජය ගන්නවා මම හිතන්නේ ඒක බොහොම හොඳ පැහැදිලි කිරීමක් වෙයි. මොකද හේතුව පින්වත් මෑණියන්වස දැන් බොහෝ තරුණ තරුණියන් හිතන පතන විදිහ ටිකක් වෙනස් වෙනකොට සමහරක් අය හිතනවා මේ මරාගෙන මැරුණොත් තමයි ඊළඟ ආත්මෙදී අපිට එකතු වෙන්න පුළුවන්. එහෙම කියලා ගොඩක් අය Tamanගේ ජීවිත නැති කරගන්න අවස්ථා අපි අනන්ත අප්‍රමාණව පහුගිය කාලයේ පුරාවට මෙහෙම සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. මොකද ඒ අය හිතනවා එකට ගිහිල්ලා කෝච්චියට පැනනොත් එහෙම නැත්නම් එකට ගිහිල්ලා කන්දකින් උඩින් පැනනොත් එහෙම සියදින් අසාගත්තොත් ඒකෙන් පුළුවන් අපි දෙන්නට ඊළඟ ආත්මේ මේ ආත්මේ gederai අකමැති වුණා නම් ඊළඟ ආත්මෙවත් අපිට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආත්ම භාවය තුළ කටයුතු කරන්න පුළුවන් කියලා ඒ විශ්වාස කරනවා. මම හිතන්නේ පින්නන් මෑණින් වහන්සේකට බොහොම හොඳ උදාහරණයක් දුන්නා. Tamanගේ සීලය එක හා සමාන විදිහට පවත්වාගෙන, Tamanගේ ශ්‍රද්ධාව එක හා සමාන විදිහට පවත්වාගෙන ඒ පින්නන් මෑණින් වහන්සේ කියපු ආකාරයෙන්ම ඔබට කටයුතු කරන්න පුළුවන් නම් ඔන්න ඊළඟ ආත්මය පිළිබඳවත් යම් බලාපොරොත්තුවක් Tamanගේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේත් එකම පිනන් මෑණිනස් අපි ඊළඟට අවසාන වශයෙන් කතා බහ කරන්න ඕන මේ විවාහ දිවියත් ඒකේ තියෙන වගකීම් සමුදායත් ගැන කතා කරනකොට ඇත්තටම ස්ත්‍රියක් විදිහට ගත්තම විශේෂයෙන්ම අපි මේ වැඩසටහන කාන්තාවන්ට සුවිශේෂී කොට කතා බහ කරන නිසා ස්ත්‍රියක් විදිහට ගත්තාම ඒ කෙනාට ලොකු වගකීම් සමුදායක් පැවරුණා තමන්ගේ ස්වාමියාගේ කටයුතු එතනින් එහාට ගියාම දරුමුණුබුරු ඉපදුණු දරුවන්ගේ කටයුතු ඊට පස්සේ ඒ දරුවන්ගේ දරුවන්ගේ කටයුතු එතනින් එහාට ඊටත් පෙර ආතුව දෙමාපියන්ගේ කටයුතු ස්වාමියාගේ දෙමාපියෝ වෙන්න පුළුවන් එතනින් එහාට මේ Tamanගේ දෙමාපියෝ වෙන්න පුළුවන් මේ හැම කෙනෙකුගේම කටයුතුත් එක්ක වගකීම් ගොන්නක් පැවරෙනවා. ඒ වගකීම් ගොන්න අතර ස්වාමියාට තියෙන වගකීමට වඩා ලොකු වගකීමක් බරක් පැටවෙනවා මේ ස්ත්‍රියට කාන්තාවට බිරිඳට පිනත් මෑණියන් වහන්සේ දැන් ඒ තුල කටයුතු කරනකොට කොහොමද මේ සියලු දෙයක්ම නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන මේ සියල්ලක් පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට කාන්තාවක් විදිහට අපි සිද්ධ කළ යුත්තේ මොන වගේ දේවල්ද කොහොමද අපි ඇත්තට මේ දේවල් වල නුවණ පාවිච්චි කරලා නුවණ මෙහෙවල කටයුතු කළ යුත්තේ ඇත්තටම ටිරේෂා මේ විවාහ ජීවිතයක් එක්ක ඒ බිරිඳ කියන්නේ ඒ බිරිඳක් විදිහට මවක් විදිහට ලේලියක් විදිහට ඒ භූමිකාවට ඇතුළු වෙන කාන්තාවට විශේෂ වගකීමක් තියෙනවා. ඇය මත තමයි සම්පූර්ණම කිව්වොත් හරි ඒ ජීවිතයේ සමාදානය සමගිය ඊළඟට අර ඒකේ සමබරතාවය විවාහ ජීවිතේ පවතින්නේ. ඇය කටයුතු කරන ආකාරය ඒකට ඍජුවම බලපානවා. එතකොට ඒ නිසා ටිරේෂ දැන් ඔය සිංහලවද සූත්‍රයේදී වගේ භාග්‍යතුන් හස දේශනා කරනවා කාන්තාවක් වුණාම ස්වාමියෙක් වුණාම බිරිඳට අනුකම්පා කර යුතු කාරණා තියෙනවා. භාග්‍යතුන් හස දේශනා කරනවා ස්වාමියා බිරිඳ හෙලා නොදැක යුතුයි. ස්වාමියා බිරිඳට මේ අගෞරව අවමාන නොකළ යුතුයි. ආදරෙන් කතා බස් කරන්න ඕනේ. ඊළඟට අන්‍ය බිරිඳවල් කරා නොයා යුතුයි. තමන්ගේ ස්වාමිය ඉක්මවා බිරිඳ ඉක්මවා යන්නේ එපා කියනවා. ඊළඟට gedara dore කටයුතු තියෙනවනේ. දැසි දස්ස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් gedara dore සාමාන්‍ය කටයුතු ටිකේදී බිරිඳට මුල් තැන දිය යුතුයි. මොකද gedara dore කටයුතු කරන්නේ ඇය. එතන ඇයට ඒකට බලපෑමක් නොකර ඇයට නිදහසේක කරන්න ඉඩ දෙන්න ඕනේ. ඊළඟට ස්වාමියා විසින් බිරිඳට තමන්ගේ ධනෙ තියෙන විදිහට තමන්ට පුළුවන් විදිහට ඇඳුම් ආභරණ ආදී ගෙනලා දෙන්න ඕනේ. ඒතර ඔය ටික කෙරෙන්න ඕනේ. එතකොට ස්වාමියා ඔය විදිහට කටයුතු කරද්දී එතන ස්වාමියාගේ ගුණයක් තියෙනවනේ. එහෙම. ඒක බිරිඳ ගුණවන්ත නම් බිරිඳගෙන් මේ කටයුතු ටික සිද්ධ වෙනවා කියන. ඒ තමයි බිරිඳ ස්වාමියාට නිසි වෙලාවට කැම බීම ටික හදලා දීලා. ඒතර ඒක බිරිඳගේ යුතුයකමක්. තමන්ගේ ස්වාමියාට වැඩිට යනවා නම් උදේ පාන්දර නැගිටලා කැම ටික හදලා දෙන එක. ඊළඟට ඇඳුම් පැළඳුම් ටික සකස් කරලා දෙන එක. ලෙඩක් දුකක් වුණාම ලෙඩ දුකට බෙහෙත හේත ළඟට ගෙනත් දෙන එක. මොකද ඒ මත තමයි තිරේෂ අර සෙනෙහස බැඳීම කියන එක පවතින්නේ. ඊළඟට ස්වාමියා ස්වාමියාගේ තමන්ගේ ස්වාමියා ඉක්මවන අය යුතුයි. ඊළඟට දැසි දස්සන්ට තමන් කටයුතු හොයලා බල කරන්න ඕනේ. ඊළඟට තමන්ගේ ස්වාමියාගේ ධනෙ විනාශ නොකළ යුතුයි. මේ ටික කරගෙන බිරිඳ කටයුතු කරනවා නම් ස්වාමියාත් ওই විදිහට කටයුතු කරනවා නම් ඒ ජීවිතයේ එකිනෙකා විශ්වාසනීය බැඳීමක් තියෙනවා සෙනෙහබර බැඳීමක් තියෙනවා ඒ සෙනෙහබර බවට විශ්වාසනීයද ආදරය කියන්නේ විවාහ ජීවිතය කියන්නේ කාමයේම නෙමෙයිනේ ඇයට තියෙන යුතුයකම් වගකීම් ටික ඉෂ්ට වේගන යන ඒ සෙනෙහබර ජීවිතය බොහෝ කාලයක් පවතිනවා. ඒ නිසා තම තමන් විශාල වගකීමක් තමන්ට පැවරුණු අවස්ථාවක් විවාහය කියන එක තේරුම් ගත්තොත් ඒ ටික තමන් හරියට කරගන්නවා නම් කරනවා නම් ඒ විවාහ ජීවිතය සාර්ථක ගෙනියන්න යාට අවස්ථාව ලැබෙනවා. හොඳයි මම හිතනවා මේ අද දවසේ මේ කතා බහ මේ පිළිසඳර තුලින් ඔබේ ජීවිතවලට යමක් ඔබට එකතු කරගන්නට අවස්ථාව සැලසෙන්නට ඇති කියලා විශේෂයෙන්ම තරුණ දියණිවරුන් විදිහට Tamanගේ විවාහය පිළිබඳ උනන්දු වන දියණිවරුන් ඉන්නවනම් මම විශ්වාස කරනවා මේ පිළිසඳර අතිශයින්ම වැදගත් එකක් බවට ඔබේ ජීවිතවලට පත් කරගන්නට ඇති කියලා